තියෙනවා අම්මලා ඉන්නවා ඉවලා ඉන්නවා දෙකර තියෙනවා ඒකට ඒකම් පළාත් නගර ගැන දැනුවත් වෙනවා එතකොට මෝර තියෙනවා ඒකට චක්‍රාව සම්බන්ධයක් තියෙනවා මෝර පිටාව ගැන දැනුවත් වෙනවා ඒක දැන් මෙහෙම ඉන්නකොට සිය තියෙනවා දේවල් දාන කලාවේ වට පිටාව ලෝකේ තියෙනවා කියන එක කියනවානේ ඒක රහතන් වහන්සේ කියලා කියන්නේ ඔන්න ඔය වගේ තියෙන නිමිති නෑ නිමිති නෑ දැන් ඒ වගේ නිමිති කියන හින්දායි අපිට මොනවා හරි ඒ තියනවා කියන නිමිත්තක් සිහි කළා යන්න අපි ඉන්න වසපිතාවේ මොනවා හරි පහසුකම කපහසුකම කඩපාඩුවක් දැක්ක ගමන්ම ඒ පහසු අපහසු අඩුපාඩුව මගහැරවා ගන්න පුළුවන් විදිහ ඒ නිමිති තියනවා කියලා සිහි කරනකොට ඒ තැන් වලට යනවා අපිට ටිකක් වතුර ටික බහක් දුන්නා. හැබැයි වතුර අහවල් කරලා තියනවා කියලා කියනවා යනවා. ඒක බොහොම. එතකොට එහෙම අය ඉන්න හින්දා තියෙන හින්දා ඉන්න අයව තියෙන අයව සිහි කරනවා අපි. නැත්නම් සිහි කරන්නේ ඉන්න දරුවන් ඕනේ ඒවායේ තියෙන සිහි කළා. ඊට පස්සේ ඒකට කැමැත්ත හෝ අකමැත්ත ඇති වෙනකම් අපි හිතින් දින් දින් කරා. ඒක රහතන් වහන්සේ කියලා කියන්නේ එහෙම කිසිම වෙලාවක මාසේ බාහිර කිසිම දෙයක් වෙනවා කියලා මෙනෙහි නැහැ. ඒක තමයි රහතන් වහන්සේට කියන්නේ. ඒ කියන්නේ දැන් අපිට වෙන්නේ කියනවා ඉන්නවා කියලා ඒ වගේ ගොඩාක් නිමිති කියනකොට අවශ්‍යතාවය අනුව ඒ ඒ නිමිති කියන තැනකට අපි යනවා ඒ වගේ මරණාසන්න මොහොතේදී අපිට ওই වගේම දැනෙනකොට අවශ්‍යතාවයන් තියෙනකොට මේ යන්න හදනවා වගේම හිතවිත යොමු වෙනවා. යොමු වෙනකොට මේ කයින් යන්න බෑ හැබැයි විඥානේ ඒ විදිහට බෑ. ඊට පස්සේ මම අරකට කිව්වේ මේ නිමිති හැදෙන්නේ අපි දකින අහන අරමුණු වල ප්‍රමාදීව වාසය කරනකොට දක්ෂින පෙනෙනවා ඇහෙනවා කියන දේවලට නුවණ නැතුව සංහව පාදාන කියලා කියන්නේ කැමැත්තෙන් ඒක දැඳිලා වාසය කරන හින්දා තමයි ওই නිමිති හිතින්නේ. ඒක සංහව පාදාන බව කියලා කියන්නේ එහෙම නිමිති. කෝපච්චය ಜಾති කියලා කියන්නේ ඒ කියන දේ සිහිකලා අපි යන්න යනවා වගේ ප්‍රතිසංගිත කියන්නේ. ඒක රහතන් වහන්සේ කියලා කියන්නේ රහතන් වහන්සේ කියලා කියන්නේ ඒ වගේ කොයි තැනක ඉඳලා කොයි දෙයක් කියලා ආවත් ආපු ගියපු තැන් වල සවිඥානික අවිඥානික වස්තු වර්ගය කිසිවක් ඇති බවට නෙමෙයි කියන්නේ. මානසික නෙමෙයි. ඒ හින්දා ඕන්නම් එක තැනක ඉඳගෙන ඉන්න පුළුවන් ජීවිතේ හේමෝ ජීවෙනවා. ඒච්චරට ඒ කියන්නේ හිතලම ඒකට මම තව අවශ්‍යම කොටසක් තියෙනවා කියලා දෙන්නයි ඕනම කියන්න පුළුවන් කරන්න පුළුවන් ක්‍රමයක් එහෙම නැතිව ඉදීන් ඉතිනේ ඉතියතුම නොවන ඇතුවම ගියොත් මිසක උත්තක නැවතින අපෝගේ ඇතිකම් දෙන්නේ මොන විදිහටවත් නැහැ එහෙම නොවන ධර්මතාවයක් තියෙනවා එතකොට එහෙම නිවිති නැති වෙන්නේම දෙනගෙන අරමුණු වල දෙනෙන වෙලාවෙදී ඇහෙන වෙලාවෙදී ඇත්ත හේතුව දකින මොන නිසා ඇත්ත හේතුව දකින මොන නිසා ඒක ඇලෙන්න බැදෙන්නේ නැහැ ඇලෙන්න බැදෙන්නේ ඒ හින්දා නිවිති හිතේ නිවිති එතකොට එයාට හොයාගන්න පුළුවන් ඒ කියන්නේ ජීවත් වෙද්දිම ඉපදීම නැති කරලා තියෙනවා. ඒ කියන්නේ එහෙම හොයාගෙන යන්න තැනක් අපිට නැත්තම් යන්න බෑනේ අපිට. ඒ වගේ එහෙම යන්න තැනක් නෑ මට කියන එක තේරෙන්නේ ජීවත් වෙද්දිම යාර. එහෙම යන්න දේවල් කොහොමවත් නැහැ. ඒකොට දැන් අපිට ඒක අරුමයක් වුණාට යථාර්ථයේට එහෙම නොවුනොත් තමයි අරුම කියන වගේ ඇත්තක් තියෙන්නේ. ඒකොට ඒ තණ්හා උපාදාන කියන කෙලෙස් නැසුනහම භවය නැහැ කියලා කියන මනසේ නෙමෙයි කියන්නේ. බාහිර කවර කතාවද මෙහෙම ඉන්නකොට මේ තමන් කියන කයවත් වෙනවා කියලා නෙමෙයි කියන්නේ. කොරිකන විප්ප මුක්ත සබ්බති සියලු තැනින්ම කියලා. උද්දයට සරස කියන හැම තැනකම මනසෙන් ගන්න ආහස වගේ. ආහස කියන්නේ කියන්නේ නිවන කියලා. ශූන්‍යතාවය දැඩි ශූන්‍යතාවය හැබැයි ඒක පාළුවක් වගේ ඒ අපහසුකමක් වගේ උගලට හිතෙනවා කියේ එහෙම හිතෙන්නේ දැන් මේ මම ඉන්නවා කියලා කයකට ගන්නලා කතා කරන නිසා අර වගේ පාළුකමක් දැනෙනවා කියන තැන දැනෙන්නේ කුත් <laughs> නැහැ කයේ ඒ දැනුනහම දැනුනට ඒක Taman ගෙනෙන ඒකද නිමිති නෑ බඩගින්න පිපාසෙ දැනෙනවා. සවිඥානික කය නිසා. එතකොට ඒක ලෝක දෙයක් හැටියට මිසක ඒක රහතන් වහන්සේට ඒක අපි ඒ ශරීර දෙය බල රහතන් වහන්සේගේ කියලා කිව්වට ඒ සවිඥානික කයේ සීත උෂ්ණ සාපපාසව දැනෙනවා. දැනට ඒක Taman ගෙනෙන ඒද හේතුක. හේතුත්වය. අපි දැන් ඔන්න රහතන් වහන්සේ කියලා කියන්නේ මානසික කිසිම නිමිත්තක් නැති තමයි කියලා හිතනවා. ඒකට අපිට හිතෙන්න පුළුවන් මේක නන්නේ ඒ වගේ නිමිති නැති මත්තම අපේ මනස හදාගන්නයි කියලා වගේ හිත දේවල්. ඒකවල. එතකොට ඒකේ එක ක්‍රමයක් තියෙනවා ඒ ටික තේරුම් ගත්තාම ඉස්සර අමාරු නෑ කියලා මට හිතෙනවා ඕනේ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විදුලියෙන් අස්ලම සිලක් පර බල සිලක් වාරේ කලාගණයන්ට විකින විකිනකට වඩා කියන විසිලක් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකොට මම තරම් සිංදු කියන දෙකට ඒකේ සිංබව නිසාමයි චිර සසරෙන් හිදී ගන්න අමාරුයි දැන් අවමල දුකට අඳපු කඳු සතරම හදායි විදියට ඒක ඒක දෙච්චර ඇත්ත වෙලා ගාපි කියන්නේ ඒක පිළිගන්න බැරි මට්ටමකටම කිව්වට පිළිගන්න ලෝකයට පිළිගන්න බැරි මට්ටමටම සිව් සිද්ධියක් එතකොට ඔන්න දැන් අපි කියනවා රහතන් වහන්සේ කියලා කියන්නේ මනසේ නිමිති නැති. එතකොට නිමිති නැතිව කියන්න තැනක් නැහැ. එතකොට නිමිති නැති වෙන්න නම් දකිනාහන අරමුණු වල ඇයිද රඳ නැති. ඔකේ අපි ඇල්ල බැඳලා නිමිති නැති වෙන්න ඕන. ඒක සංහව උපදා. සංහව උපදාන කියන එක විශ්වාස කරනවා. ඒක කවවද නැහැ. සංහාවනස උපදාන. ඒ කියන්නේ අර සෙන් කතාවක් අහලා තියෙනවා ඒක ස්වාමනාසලා දෙනවා පිට පාත් යනවා යනකොට අර එක කාන්තාවක් වතුර වැටිලා ගහගෙන යන යනකොට ඉතින් ආවදනමක් මොකද කරන්නේ? සැග්ගල් අගහලා ඉවරලා අර ගෑනු කෙනාම බුදින් කියලා යනවා. එතකොට අර අනිත් හවුරු කතා නොකර සද්ද නැතු වෙනවා නැත්නම් රහත නිකාන් තව ඇල්ලුවම කියනවා. ඇල්ලුවලා පස්සට වැටෙනවා. වාචර කරපු වැඩි හරි නෑ නේද? ඊතරට මතක නැහැ මොකක් අර අර කාන්තාවක් අල්ලුවේ. මම ඒක එතන කියලා උපහාන්තින් සාම අරගෙන ඇවිල්ලා කියන කියලා වගේ කතාවක් කියනවා. ඒක දැන් උපහාදානය කියන වචනේ ගන්න එතකොට උපගමනං උපාදාන උපාදානය නම් කරනකොට උපගමනං ඒ කියන්නේ දෙවනු උවට ගමන් කරන්න. උපාදානය ළඟින් ගන්නවා ළඟට ගන්නවා කියන අදහස. ඒකේ තේරුම තමයි ලෝකේ අපි කවුරුවත් ලෝකේ දිම තියාගෙන පරිහරණය කරන්නේ නැහැ. ලෝකයේ ඔසවල අරගෙන ළඟට අරගෙන අපි මේ ජීවත් වෙනවා. තමන් ළඟ උදාහරණයක් ඇටියට ගන්නකො දැන් මේ පොළොව තියෙන නිසා, ඇහැගත්ත නිසා, මෙතන තියෙන හේතු ටික නිසා මට පේනවා. දැන් මේ පේන සිද්ධිය පොළොවත් එක්ක තියෙනවා. අපි අහකට යනකොටම ඒ සිද්ධිය ඉවරයි. හැබැයි ඒ සිද්ධිය එහෙමම අපි උපාදානය කියලා කියන්නේ පොළව තියෙනවා ඇහැ තියෙනවා කියලා ටක් ගාලා අපිට ඔක්කොම ටික මම ළඟින් උපදවා ගන්න. මංගාවිද්‍ය. එතකොට උපාදානය කියන්නේ අපි එකක් ගත්තාම හරියට හොඳ එකකුත් තියෙනවා කුපියකුත් තියෙනවා වගේ තැන. දැන් අපි කියමු දැන් ඇහැ නිසා යතහ භූත ස්වභාවය නිසා අපිට රූපයක් හැදුනහම පංච විඥාන උපන්න ඕන දැන් මහා සෑය කියලා දෙවුණා. එතන ප්‍රශ්නයක් නැහැ මහ භූත ටික පොළවේ තියාගෙන තමයි අපි පිටාන තියාගෙන බත් ටික කෑවා වගේ පොළවේ තියෙන දේ දැක්කා. හැබැයි අපි ආවට පස්සේ දැන් ඒ සිද්ධිය එහෙම සිත් එක මොසවලා අරගෙන දැන් අපිට හිතේ තියෙනවා මහසෑය කියලා. දැන් අපිට මනසේ තියෙනවා එකක් බාහිරට තියෙනවා. තියෙන එක තමයි සිහි වෙන්න වගේ තැනකින් දැක් දැනෙන්නේ අපි. දෙකක් තියෙනවා වගේ විසින් වෙලාවක යථාර්ථ දෙකක් තියෙනවා. දෙකක් තියෙනවා. එතකොට අර මේ ඇහැ රූප චක්කු විඥානීය කියන ටිකේ ම ඔසවල ළඟින් උපාදාන ළඟින් අරගෙන මේ දැන් තියෙන්නේ අපි. දැඩිව අරගෙන තියෙන්නේ. සමාතුලින් අරගෙන උපගමන දෙවනුවට ගමන් කරනවා. උපාදානයේ ලක්ෂණය තමයි ඒකේ ලක්ෂණය තමයි හොඳට භවය. උපාදාන පත්‍ය භව. ඒ නිසා භවය. දැන් මට කියනවා කියනවා කියනවා වගේ. ඒතකොට මේ තියෙන්නේ මොකද්ද? ඇහැ තියෙනවා, රූපේ තියෙනවා, චක්කු විඥානේ තියෙනවා කියලා මේ බලපු සෙට් එකේ එහෙමම කියනවා. එතකොට දැන් මට තේරෙන්නේ නිකන් තේරෙන්නේ නැහැ තේරෙන්නේ මට දැන් මතකේ තියෙන්නේ දැකපු එක ඒක ඒක තියෙනවා ආයෙ ගියොත් බලන්න පුළුවන් බලතු හිඳයි තියෙන්නේ වගේ තැනකින් තමයි තියෙන්නේ මේ දෙකම තියෙනවා. ඒක මේ ටික දැකපු අවස්ථාවට කියන උප්පත්ති භවය ඒ ටිකේම ඇත්ත නොදන්නා කම නිසා දැන් මේ කර්ම භවය. කර්ම භවය නිසා ආයෙත් උප්පත්ති භවය. උප්පත්ති භවය කියනකොට විඥානාවූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා පහ තමයි දකින්න අවස්ථාවේ තියෙන්නේ. දැන් තියෙන්නේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන කර්ම භව පහ මේ මානසිකය. වුණාසේ තියෙනවා. ආයි කර්ම භව පහ නිසා උප්පත්ති භව පහ කියන ආයි මේ හින්දා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ උපද්දව වෙනවා කියන බලනවා කියන එක. ඔය සෙද්දක විතරයි තියෙන්නේ. චිතිකල්ලගත්තේ. එතකොට උපහාදානේ නැහැ කියලා කියන්නේ බිම තියාගෙන පරිහරණය කරනවා. එතකොට ප්‍රශ්න කීත දැනෙනවා, උෂ්ණ දැනෙනවා, බඩගින්න දැනෙනවා, පේනවා, ඇහෙනවා. හැබැයි පෙනීම පස්සේ ඉවරයි. එතකොට ස්පර්ශ නිසා මේ වේදනාවක් ඇති නැති වෙනවා, බඩගින්න ස්පර්ශ නැති වෙනවා නැති වෙනවා. විපාසය නිසා ස්පර්ශ නිසා ඒ වේදනාවක් ඇති ස්පර්ශ නැති වෙනවා නැති වෙනවා. වගේ තැනකින් මිසක මනසේ නැහැ. ඒ හරි. එතකොට එහෙනම් අපි කොහොමද දෙනෙන ඇහෙන අවස්ථාවේදී ඒක ප්‍රමාදීව ඇසුරු කළා උපාදාන තමන් තුලින් ඒ ටික උපදවා ගන්නවා උපදවාගෙන භවය හැදෙනවා කියන ටික නොකරන්ට නොවෙන්ට අපි කොහොමද කටයුතුද කියලා අපි ටිකක් දැලුවා. රහත් උනේ කොහොමද කියන එක රහත් වෙන්නේ කොහොමද කියන එකක් දැන් අපිට කියන්න ඕනේ නෙනේ. එතකොට අපිට ඕන වෙනවා යතහ භූත ස්වභාවය. චක්කුම් වික්ඛවේ අජානං අපස්සං යතහ භූතං. රූපා වික්ඛවේ අජානං අපස්සං යතහ භූතං. චක්කු විඥානං වික්ඛවේ අජානං අපස්සං යතහ භූතං. චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා තම්පි අජානං අපස්සං යථා භූතං චක්කුස්මෙන් සාරජ්‍යති රූපේ සාරජ්‍යති චක්කු විඥානේ සාරජ්‍යති එතකොට සාරත්තස්ස සංයුත්තස්ස සංයුත්තස්ස සමෝල්ලස්ස සමෝල්ලස්ස ආස්වා දිනානුපස්සී විහරන්තෝ විහරති එතකොට දිත්තේව ධම්මේ කායික දුක්ඛම්පි මානසික දුක්ඛම්පි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ඇහැ කියන්නේ කී ඇත්ත ඇහිති දන්නේ ඕකේ දන්නේ චක්කු විඥානේ දන්නේ ඒක නිසා උපදීන සැප දුක් වල යථාභූත ස්වභාවය නොදන්නාකම නිසා ඇහැ රූප චක්කු විඥානේ ඇලිලා වාසය කරනවා නැඹුරු වෙලා තියෙන දෙයක් ඇතුළේ වාසය කරනවා ඇත්ත නොදන්නාකම නිසා වාසය කරන නිසා එහි මුලා වෙනවා. ප්‍රමාද වෙනවා. ඒ හින්දා ආස්වාදයෙන් බලනවා. අන්න එහෙමයි අපිට මේ ටික ඇවිල්ලා තියෙන්නේ. ඔකොට හරි. එහෙනම් දැන් අපි බලමු ඇහි රූපී චක්කු විඥානේ යසහ භූත ස්වභාවය මොකද්ද කියන කාරණාව ඔක මම ස්කන්ධ වශයෙන් විස්තර කරන්න ගියොත් ලොකු විස්තරයක් නෝගලන් තේරෙන්නේ මම පොඩි සරල උපමාවකින් ඔක්කොම අහුවෙන විදිහට ඒක නිකන් ටෙක්නික්ස් ගින්න පැත්තකින් එන්න පුළුවන් ඒක මම පොඩි අපි හැමදාම කතා කරනවා නමුත් ගොඩක් වටිනා හොඳ අවධානයකින් අපි හදුවා අපි මෙන්න මේ ටික ඉස්සෙල්ලා මේ උපමාව ගැන පොඩ්ඩක් අපිට දක්ෂ වෙමු බලන්න අපි කියමු අපි කන්නාඩියක් ගාවට යනවා මේ අපේ අඩුපාඩු බලාගන්න මොන බලාගන්නට නේ. හරි. හොඳට බලන්න මෙන්න මේ සිද්ධිය මම කතා කරන බොහෝම වටිනා ගැඹුරු තැනක් බොහෝම සරල කරලා දෙන උපමාවක් අපි යන්නේ යන්න යන්නේ කණ්ණාඩිය සිහි කරලානේ. හොඳට බලන්න තාම ඒකේ ප්‍රතිබිම්බයක් වැටිලා නැහැ. පින්තූරයක් වැටිලත් නැහැ. කණ්ණාඩිය සිහි කළා මොකද කණ්ණාඩිය ගාවට ගියාම රූපයක් වට ගන්න අපිට ඕනේ ඇත්තටම කණ්ණාඩිය නෙමෙයි අපිට ඕනේ මොකද්ද රූපයක් බලා ගන්න හැබැයි අපි දන්නවා තාම රූපේ ඉපදිලා නැහැ රූපේ ඉපදිලා නැහැ ඒ හින්දා හැබැයි අපි දන්නවා රූපේ උපදවා ගන්න පුළුවන් මට මොකෙද්ද කණ්ණාඩිය ගාවට ගියොත් හැබැයි මට යන්න තාම ඉපදිලා නැත්නම් රූපේ සිහි කළා යන්න පුළුවන්ද බෑ. ඒ හින්දා මට යන්න පුළුවන් මොකද්ද? රූපයක් උපදවන්න තියෙන යථාර්ථය පිළිබඳව. නේද? රූපයක් දැන් මට ඕන රූපේ වුණාට ඒක තාම ඉපදිලා නැත්තම්. ඒක උපදව ගන්න පුළුවන් යථාර්ථය සිහි කළා, ඒ කියන්නේ කණ්ණාඩිය සිහි කළා අපි යනවා. කණ්ණාඩිය සිහි කළා කණ්ණාඩිය ඉස්සරහට යනවා. හැබැයි ගියාට අපි ගියාට පස්සේ බලන්නේ කණ්ණාඩිය නෙමෙයි වැටුණු රූපේ. අපි හොඳට අඩුපාඩු බලනවා, ගනුදෙනු කරනවා, විස්තර හැද බලනවා දැන් කණ්ණාඩි අහු වෙලා නැහැ මට කණ්ණාඩි දිකලා ගියත් ඒක සුට්ටක් කොටු පාදාගෙන ඉලා නැහැ අහු වෙලා සම්පූර්ණ ගනුදෙනු කරන්නේ රූපේක කියලානේ අපි ආපහු වෙනකොට ගන්නවා දැන් අපි ගනුදෙනු කරපු රූපේ රූපේ නැහැ රූපේ නැහැ රූපේ නැහැ හැබැයි රූපයක් ආයේ වගේ හදාගන්න ඕනේ නම් ඒ කියන්නේ දැන් මට ඒ ගනුදෙනු කරපු හැඩ බලපු මගේ රූපේ ආපහු හැඩ බලන්න එතෙන්ට ගිහිල්ලා ඒ රූපේ තියෙනව නෙමෙයි කියන එක අමුතේ ප්‍රාර්ථනා කරනවා අමාරු දෙයක බලන්න නෑ නේද? નિરાයසෙත් වෙනවනේ. නුවණයි හැබැයි කන්නාඩිය ගාවට ගියොත් වෙනවා කියන්නේ. එහෙම නේද? යම් කිසි කෙනෙක් කණ්ණාඩිය ඇතුලේ ගියාට පස්සේ හැදුණු රූපය හොඳට මතක තියාගෙන ගිහිල්ලා. හරිද? දැන් කණ්ණාඩිය ගාවට ගියා. එයා දන්නේ කණ්ණාඩිය ගාවට ගියේ හින්දා රූපේ වැටුනේ කියලා. දැන් අර උපමාව පැත්තකින් තියන්න පොඩ්ඩක් මම ආපහු එකට එනවා. තේරෙනවද මම කියන්නේ? දැන් ඔන්න කෙනෙක් කණ්ණාඩිය ගාවට ගියාම දැන් ඡායාව වැටුණා. ඒක දැක්කා. හැබැයි මේ කන්නාඩිකාවට ගිහින් දැකලා දන්නේ එයා කන්නාඩිකාවෙන් ඡායාව හොඳට ඇසුරු කරනවා ආපහු වෙනවා. එයාට හිතෙනවා නම් එයා දැක්ක ඡායාව ආපහු තියෙනවා කියලා. මම දැක්ක ඡායාව බලන්න ඕනේ කියන තැන හිතේ තියාගෙන එයා යනවා ආපහු කන්නාඩිකාවට. හැබැයි මේ ටික උදව් වෙනවා එයාට බලන්න යන්න ඕනේ කියලා කන්නාඩිය ගාවට යන්න. හැබැයි කන්නාඩි ගාවට ගියේ හින්දා ආයෙ පේනවා. එයා හිතනවා නම් ආපහු හරි මේ තිබුණ එක තමයි මට හම්බුනේ කියලා ආපහු යනවා. නැද්ද කන්නාඩි ඡායාවක් එක්ක ගනුදෙනු කරන රටාවක් හම්බ වෙනවා තව වෙනවා. ත්‍රිසංගත සති කන්නාඩියකට එබුණා. ත්‍රිසංගත සතත් කන්නාඩියකට ගියේ හින්දා ඉබුණු හින්දානේ ඡායාව වැටුනේ. ඡායාව දැක්ක තව බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා නැට්ට වැනුවා දිරුවා දැඟලුවා ගෙරෙව්වා ඒක එකයි කතා කළේ පැත්තකට එනකොට ඡායාව තමයි සතහන එයාගේ මනසට තියෙන්නේ. එතකොට ඒක හිතේ තියාගෙන ඒ හිතේ කියනකොට එයාට හිතෙන් අතන ඉන්නවා තමයි. එතන ඉන්නවා තමයි කියන අදහස හින්දා ඡායාව සිහි කළා ඒක කියනවා එතන කියනවා කියන කම හින්දා බලන්න එනවා. ආවත් ආයෙත් කියන සංඥා විතරයි. ආපු හින්දම වැටෙනවා. වැටුනහම පේනකොට ආ මේ තිබ්බේ තමයි කියලා යාට අහුවෙනවා. එතකොට නැග වැටෙන ඡායාව එක්ක වෙනම ගනුදෙනු කරන රවුමකුත් අහුවෙනවා පේනවද බලන්න. දැන් රවුම් දෙකක් තියෙනවා. අපිට කන්නාඩිය ගාවට යනකොට දැක්ක පහපු දෙය නිමිති කවදාවත් හිතින්නේ කන්නාඩිය විතරයි කන්නාඩිය කියෙන් එනවා. එතකොට කන්නාඩිය ගාවට යන කියලා පරිහරණය කරන මිස කොසෝගන්නේ නැහැ අපි. තේරෙනවද? හැබැයි අනිත් කෙනා බලන්න දකින්න අහන දේවල් ඔසෝගෙන එනවද නැද්ද? ඔසෝගෙන එනවා දකින්න අහන දේවල් කියලා යන්නේ කරලා. මම කියපු අටෝ කියන මොන තේරෙනවද කියන්නේ. රවුන්ඩ් දෙකක් දැන් තේරෙනවා දෙන්නේ කිසි. මෙන්න මේ කන්නාඩි ඡායාව ඇතුළේ තිරසංගත සත්‍යකට වෙලා තියෙන දේ එයා යන්න කලින්ම කණ්ණාඩියට වැටිලා තියෙන දේ තියෙනවා කියන මනස ඇති කරගෙන කණ්ණාඩිය ඉස්සරහට යන්නේ. ගියාම ඒ ගියත් යන්නේ කණ්ණාඩිය ඉස්සරහට ගියේ හින්දා වැටෙනවා. හැබැයි එයා දන්නේ මම මේක සිහි කරගෙන ගත්ත එක හේතුනමට කණ්ණාඩිය ඉස්සරහට යන්නේ. ඒ කණ්ණාඩිය ඉස්සරහට ගියේ හින්දා වැටුණා නේද කියලා දන්නේ. එයා හිතන්නේ මොකද්ද? ආ දැන් තිබුණු දේ පේනවා. තිබුණු දේ පේනවා. ආපහු පැත්තකට යනකොට පේන දේ තියෙනවා. එයාට නැති වෙන්නේ පේන දේ තියෙනවා. පේන දේ තියෙනවා, පේන දේ පේනකොට දැන් කණ්ණාඩිය ඇතුළට වැටිච්ච ඡායාව කවදාවත් නැති වෙන්නේ නෑ යා. ඔක තමයි තිරසංගත කතාවට වෙලා තියෙන්නේ. ඒ තමයි. එතකොට හොඳට මම ආපහු කියන්නේද ඔය කොම දෙක කීප එක තේරුණා දැන් ඇතිනේ කොන්න ඔය සිද්ධියයි අපිට වෙලා තියෙන්නේ හරිද දැන් අපි ඒක උපමෙයියට දැක්කේ මෙන්න මේ විදිහට කනගුණ ආහාරය නිසා රූපය හැදෙනවා කියන යථාර්ථයක් කියන්නේ කනගුණ ආහාරය නිසා මේ ඇහැ හැදුනහම මේ අවකාශ ධාතුවේ යතහා භූත කියලා කියන්නේ යතහා භූත කියන්නේ යම්සේ වූද යම්සේ පවතීද කියන්නේ සැබෑම ස්වභාවය ඒක තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ කියලා පංච මහ භූත සියුම් සියුම් රූප කලාප කලාප කලාප කලාප හරිද අපි කියමු කනබුන ආහාරයෙන් හැදුණු ඇහත් බාහිර ආහාරපත්යෙන් හටගත් සුද්‍රාස්තකයක් රූප කලාප දෙක දෙක නිසා මේ ඇහැ ඇහැ අවකාශ ධාතුව අහුරාගෙන පහළ වෙලා තියෙන සුද්‍රාස්තක මට්ටමේ සතර මහා ධාතු යම් එක එක හැඩවලට රාශි වෙලා තියෙනවා. එතකොට මේ ඇහැයි පංච මහා භූතයි නිසා මෙහෙම රූපයක් තියෙනවා. හරිද? මේ ඇහැයි පංච මහ භූතයි කියලා කියන කන් පංච මහ භූත කියන කන්නාඩිය වගේ. කන්නාඩිය වගේ. මේ ඇහැයි පංච මහ භූතයි කියන කන්නාඩිය වගේ. ඒ නිසා මෙහෙම රූපයක් අපිට හම්බ වෙනවා. දැන් මේ රූපය හැඩයක් තියෙනවා මේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් කියලා කියන්නේ කන බොන ආහාරෙදී ඇයි බාහිර පටිඝාපෝතේ කියවාය කියන මහ භූතයි කියන දෙකම නිසා හැදුණු සතහනක් නේ ඒ රණේ ඊට පස්සේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් අපිට පේනවා දැන් කණ්ණාඩියේ වැටුණු දේ පේනවා වගේ අපි ඇහැ අහකට ගන්නකොටම ඇහැ අහකට ගන්නකොටම ඇහැ දින් වෙනවා පංච මහ භූත යතහ භූත ස්වභාවයෙන්ම පවතින මේ තේන් ප්‍රකාශ ඉතුරු නැති නැති. එතකොට රහතන් වහන්සේ නම ගමන් කරන්නේ රහතන් වහන්සේ දන්නවා දන්නවා රූපෙට ආහාර ප්‍රත්‍ය ආහාරයෙන් හැදුණු රූපය රූපයට තියෙන ආහාර ප්‍රත්‍ය හැදුණු ගමන් රූපය හැදෙනවා. ඒ කියන්නේ මම මේ ඇහැ අරගෙන ධාතුව ගාවට ගිය ගමම පංච මහ භූත ගාවට ගිය ගමම මෙහෙම රූපයක් පෙනේ කියන නුවණ තියෙනවා. මෙහෙම රූපයක් පෙනේ කියන නුවණ තියෙනවා. එතකොට ඒ රූපය මේ ස්පර්ශය නිසා පේනවා අපි මේ දකිනවා අහනවා කතා බහ කරනවා ඇහැ අරගෙන පැත්තකට යනකොටම මේ හැබේ තුන නැති නැතුණු පංච මහ භූත ටික විතරයි තියෙන්නේ වගේ දැනකින් තමයි දකින්නේ දැන් අපිට දෙන්නේ ඔකේ අනිත් පැත්ත. අර තිරසංගත සත්‍යයට වෙච්ච සිද්ධිය. මේ ඇහැ පංච මහ භූත දියේ කියන තැනට ගෙනිච්ච හින්දාම මේ හැඩේ පෙවුනේ. හැබැයි අපි අපි ඇත්තකට යනකොට අපි දන්නේ මේ ඇහැ වෙන්නකොට රූපේ හැදෙන්න තියෙන ආහාර ප්‍රත්‍ය නැති වෙනකොට ඇති දෙවිදින් මේ පංචමහ භූත ටික නැති වෙනකොට මේ පෙනෙන රූපය නැති වෙනවා කියන එක දන්නේ නැති හින්දා අපි මොකද කරන්නේ දැන් මේ කණ්ණාඩිය දැන් මේ පෙනෙන රූපය කණ්ණාඩිය ඇතුළේ වැටිච්ච ඡායාව. මට මේ පේන හැඩසටහන කණ්ණාඩිය ඇතුළේ වැටිච්ච ඡායාව. මේ ඡායාව හදන්න කණ්ණාඩිය වගේ තමයි ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත ඈත් මෙතන තියෙන පටිඝාපෝතිතු වායු අවකාශ කියන පංච මහ භූතක් කියන ටික යථාභූත ස්වභාවය තමයි කණ්ණාඩිය වශයෙන්. ආහාර ප්‍රත්‍ය. ආහාරය. එතකොට ඒ ටික නිසා කණ්ණාඩිය ගාවට ආවම පේනවනේ. ඇහැයි ඇස් ඉදිරි ඇස් ඉදිරි පිටින පංචමහා භූත ඒ ඒ රූපයට ආහාර ප්‍රත්‍ය. රූපේ ආහාර ප්‍රත්‍යයෙන් කියලා කියනකොට මේ රූපික ආහාර ටික වෙනස්. ඇහැයි මේ වගේ රූපයක් හදන්න තියෙන පංච මහ භූත ටික තමයි මෙතන තියෙන රූපේට ආහාරය. ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ රූපය තියෙන්නේ. ආහාරය නැති වෙනකොට මහ භූත ටික යැයි ගෙන් වෙනකොට මෙහෙම රූපයක්. දැන් මෙහෙම හැඩයක් වෙන්න තියෙනකොට ඒ රූපේට ආහාර ප්‍රත්‍යය. එතකොට දැන් මේ රූපේට ඇහැයි මේ විදිහේ රූපයක් පෙන්වන්න පුළුවන් විදිහට මහ භූත ටික අවකාශය රාශියලා තියෙනවා. ඔය පේන ඔය පේන රූපයේ අවකාශ ධාතුවේ තියෙනව නෙමෙයි. ඇහැට ওই වගේ රූපයක් හදලා පෙන්වන්න පුළුවන් විදිහේ මහ භූත ටික රාශි වෙලා තියෙනවා. අපි කියමුකෝ අර හන්දක් පෙන්වන්න පුළුවන් ඇහැට පෙන්වන්න පුළුවන් වැලි කැටි ටිකක් රාශි වෙලා තියෙනවා. දැන් වැලි මේ වැලි කැටියයි තියෙන්නේ අනිත් වැලි කැටියට. ඒ වැලි කැටියයි තියෙන්නේ අනිත් වැලි කැටියට. හැබැයි වැලි කැට ගොඩක් අවකාශ ධාතුවට සාපේක්ෂව හැන්දගුවාම මේ විදිහේ කන්දක් කියලා වගේ යම් යම් ආකාරයක රූපයක් මවල පෙන්වන්න පුළුවන් විදිහට ධාතු සැකසීලා තියෙනවා. සංඥාවම කියන්නේ සංඥාවේ තියෙන රූපය හැටියට. ඒක රූපය ඒකට ඒකට කියනවා උපාදාය රූපය කියලා. හැදෙන එක. හරිද? එතකොට දැන් මෙන්න මෙතනදී දැන් මේ ආහාර ප්‍රත්‍යයෙන් රූපේ හැදුනේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් පෙනෙන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් දැනගන්න උපුල් මාත්‍රකේ දැනගත්ත කියන්නේ ආහාරය රූප නිරෝධයෙන් ආහාර නිරෝධයෙන් රූපය නිරුද්ධ වෙනවා කියලා කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු රූපය පංචමහා භූත දෙක වෙන වෙනකොටම මේ රූපය ඉක්මනට නැති රූපය නැති වෙනකොට ස්පර්ශය නැහැ හින්ද පෙනෙන එක නැති වෙනවා පෙනෙන එක දැනගන්න එක නැති ආහාර නිසා හටගත් රූපය ආහාර නිරෝධයෙන් නිරුද්ධයි කියන එක නොදන්නා කම නිසා දැකපු තී ඇතිකමට අපි සිහි කරගන්නවා. සිහි කරගෙන ඒකට තණ්හා කරනවා. ඒ කියන්නේ අවි අපිත් දැන් රුවන් විශේෂය කියලා සිහි වෙනවා කියන එක කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික තියෙනවා. අපි මෙහෙම ගත්තොත් ඒ කියන්නේ කණ්ණාඩිය ඇතුළට වැටිච්ච අපි සරලව ගමු. කණ්ණාඩිය ඇතුළට වැටිච්ච ඡායාව වැටි හොඳට බලනවා පරිහරණය කරනවා. පැත්තකට ගියාම ඒ ඡායාව තාම තියෙනවා කියලා කෙනෙකුට තේරෙනවා නම් හිතෙනවා නම් ඊට පස්සේ ඒක බලන්න කෙනෙක් යනවා නම් දැන් කෙනෙක් ඒක බලන්න කියලා ගියත් හැබැයි යථාර්ථය වෙන්නේ වෙන ක්‍රමයකට නේ බලන්න කියලා ගියාට අපි බලන දේ තියෙන හින්දාද පේන්නේ ආයෙත් ඒ තේන කන්නාඩි ඉස්සරහට තියෙනවා කියන මෝඩකම හේතු වෙන්නේ මොකේද අපි ආය කන්නාඩි කවට ගෙනියන්නයි නේ දැන් ඉස්සෙල්ලා කන්නාඩි වලට ඡායාව හටගෙන නැති උනේ නෑ තාම කියනවා කියලා මූඩකම තිබුණේ ඒ මූඩකම කරන්න මොකද අපිව ආපහු බලන් යනවා කියලා එයා කරවන්නේ කන්නාඩි ගාවටයි අරගෙන යනවා අපි බලන්න යන්න ඕනේ කියලා යන්නේ කන්නඩි ගන්න. මොකද අපිට හිතෙන්නේ එතන ඒක තියෙන්නේ කියලා. මොකද අර රූපෙද තියෙන ආහාර ප්‍රත්‍යකයි අපිට නිමිත්ත තියෙනවා. රූපේ හැදෙන්න තියෙන ආහාර ප්‍රත්‍ය ගැනයි නිමිත්ත තියෙන්නේ අපිට. මේ රූපය සිහි කළා ආහාරය ළඟටයි අපි යන්නේ. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන තැනට ගියාම ආයෙත් රූපය හැදෙනවා. ආයෙත් රූපය හැදුනහම අපි කියන්නේ මෙහෙම මට ඉස්සෙල්ලා දැකපු දේ නිරුද්ධ වුණා කියන එක නොදන්නාකම නිසා අවිද්‍යාවෙන් දැන් මට මහසය ඉතිරි කරගන්න පුළුවන්. අනේ වදින්න යන්නත් ඕනේ කියලා ආසාවකුත් තිබුණා. දැන් උතන තියෙන අවිද්‍යා කර්ම තණ්හා. ඕක අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික හැදෙන්නේ මොකෙන්ද? ආහාරයට. කනබුන ආහාරයෙන් හැදුණු මේ ඇහත් ඒ විදිහේ රූපයක් වෙන්නන්න පුළුවන් පංච මහා භූත කියන තැනට තමයි අරගෙන යන්නේ. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටික එකතු වෙච්ච ගමන් ආයෙත් ඔන්න සෑයකින් රූපේ පේනවා. ආයෙත් ආහාර නිරෝධයෙන් රූපේ නිරුද්ධයි කියන එක නොදන්නාකම තිබුණොත් ආයෙත් අපිට අවිද්‍යාවෙන් ඒක තියනවා කියලා ආයෙත් කර්ම නිමිත්තක් හදාගන්න. හදාගෙන ආයෙත් ඒක සංහතල ආයෙත් බලන්න යනවා. බලන්න යනවා කියලා ආයෙත් කරන්නේ මොකද්ද ආහාර හදාගන්න. ඒක තමයි කියන්නේ. වෙනවා වගේ හිතෙනවා. හිත ගැටෙනවා. එතකොට උඩක් නමුත් රහතන් වහන්සේලා යන්නේ ආහාර ප්‍රත්‍යයට සිය තියාගෙන විතරයි. ලෝකයට තියෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන එකක් තමයි පංච උපාදාන ස්කන්ධය උදේ වෙන්නේ. දැන් රහතන් වහන්සේලාට ගත්තොත් දැන් දැකපු දේ ආහාර නිරුද්ධ නිරුද්ධයි කියලා දන්නවා නම් ඇතිකම අවිද්‍යාව නැහැ එහෙනම් ඇතිකමට නිමිත්තක් තියෙනවා සිහි කරලා. එහෙනම් තණ්හාවෙන් සිහි කරලා යන්න නිමිත්තක් තියෙනවා? නැහැ. නැහැ. එතකොට රහතන් වහන්සේට පුළුවන් මොකද්ද? ආහාර ප්‍රත්‍යෙට සීයෙන් යන්න. මම ඇහැ අරගෙන ගියාම එතන තියෙන පංච මහ භූත ටික නිසා මෙබඳු රූපයක් හැදී. ආහාර ප්‍රත්‍ය රූපය හැදී. ස්පර්ශී චක්කු විඥානයට අනුගත වෙන ස්පර්ශ නිසා පෙනේ. නාම ධර්මයේ දුනහම නාම රූප දෙක නිසා දැනගන්නත් පුළුවන් දෙයි. මේ ඇහැ ධාතුවක් වෙන වෙනකොට රූපෙට තියෙන ආහාර පක්ෂ නැතුව රූපේ නැති වෙයි. ස්පර්ශ නැති වෙනකොට පෙනෙනකම නැති වෙයි. නාම රූප දෙක නැති වෙනකොට නැති වෙයි කියන නුවණින් බලන්න යන්න පුළුවන්. රහතන් වහන්සේ නමකට භාග්‍යතුන් වහන්සේ දකින්න යන්න පුළුවන් හැබැයි ආහාර පක්ෂ නෝන. භාග්‍යතුන් වහන්සේ කියන අරමුණ හැදෙන එකට ඒ හැදෙන එකට අරමුණ පෙනෙන එකට ආහාර පක්ෂයක් කියනවා. ඒකට නෝනයි. හැබැයි ආහාර නිරෝධයෙන් දැකපු දේ නිරුද්ධයි කියලා හින්දා දැන් දැකපු දේ ඇතිකමට සිහි කළ සංහා කළ යන්න නිමිත්තක් එහෙ නැහැ. සුබඳ රූපය. මම කියන්නේ ලෝකේ අපිට තියෙන ඒ කියන්නේ සංසුපාදාන ස්කන්ධයක් හැදෙන්නේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන දෙකෙන්. රහතන් වහන්සේට ලෝකේ පවතින ආහාර ප්‍රත්‍යයෙන් විතරයි. ඔන්න ওই දෙකේ වෙනස අපි ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙමු. අපි මෙහෙම කියමු. හරි. දැන් අපි දැන් ඔක්කොමලා ගිල්ලා අපෙන් දඩ ඔය දැන් මහසෑයමක් ගන්න මම දැන් ඒකත් ගත්තත් එකයි අවිද්‍යාවච්ච සංකාර කියන පුණ්‍යාපස දැන් එක කුසල් තමයි නමුත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තියෙනවා මේකයි. පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර කියන ඔක්කොම. මොකද අවිද්‍යාව ඇතුලේ තමයි මේ නිමිති තියෙන්නේ. ඒ හින්දායි අවිද්‍යාව ඇතුලේ කුසල් කරන හින්දායි මිනිස්සු හැටියට උපදී. දෙවියන් හැටියට උපදී, සත්ත්ව හැටියට උපදී. හැබැයි අවිද්‍යාව ඇතුලේ. එතකොට බැරි වෙලා අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැති වුණොත් ඉපදෙන්නේ නැහැ කියලා කියන ආහාර ප්‍රත්‍යය. හරි. අපි දෙකවට කියමු දැන් අපේ මරුණු ඥාතිවරෙක් සිහි කරන්න කියනවා. ඥාතිවරෙක් සිහි කරන්න. අපිට ජීවත් වෙන්නකොටත් ඔය සිහි කිරීමේ හැකියාව ඔහොමම තිබුණානේ. ජීවත් වෙන්නකොටයි දැන් මරුණයි කියනකොට තියෙන වෙනස මොකද්ද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු රූපේ නැති එක හි කරන්නේ. ඒ කියන්නේ අපේ මනසේ අපි කියමු තාත්තා නැති වුණා කියලා කිව්වොත් ඒ හැඩ රුව ගති ගුණ කිරිතේ සිහි කරන්න පුළුවන් ආදරේ සිනහස කියන රූපේ දැන් ඇත්තටම දැක්කහම මට සිහි කරගන්න පුළුවන් තාත්තා කියලා හඳුනන්න පුළුවන් ඇති කරගන්න පුළුවන් ගති විස්තර ටික ඔක්කොම මගේ මනසේ එහෙමම තියෙනවනේ කියලා. ඒකත් අඩුවක් නැහැ. හැබැයි මේ රූපය මේ ටික අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් තමයි තියෙන්නේ. හැබැයි මේ ටික නිසා අපිට එබඳු රූපයක් උපදවා ගන්න තියෙන ආහාර නැහැ. කෙනා නෙමෙයි ආහාරය. කබලෙන් ආහාරය නැත්නම් ආහාර ප්‍රත්‍ය නැහැ. නිබඳු මම තාත්තා කියන විදිය රූපයක් උපදින්න පුළුවන් ධාතුව නැහැ. පංච මහ භූත ටික නෑ එච්චර. මම මේ ටික මගේ මනසේ තිබුණොත් මම තාත්තා කියන විදිහේ හැඩේ රූපේ උපදවන්න පුළුවන් ආහාරයක් තිබුණොත් මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ටික මේ රූපයක් හැදේ. ඒ බඳු රූපයක් හදාගත්තා හැදී. ඒතකොට මාත් තාත්තා ඉන්නවා තාත්තා පේනවා තාත්තා ඇසුරු කරනවා කියන වගේ දැනක තමයි තේරෙන්නේ. දැන් මම තාත්තා කියන රූපේ නෑ මට. ඒ රූපේ නැත්තේ හැද රූපේ ගැන මතකේ තියෙනවා රූපේ නැහැ. රූපේ නැහැ කියලා කියන්නේ රූපේ හැදෙන්න තියෙන ආහාර ප්‍රත්‍ය නැහැ කියලා. මහ බුද්ධ ටික නැහැ. ජීවත් වෙනවා කියන එකේදී ජීවත් වෙනවා කියනකොට අපිට නිබඳු රූපයක් අපි දන්න විදිහේ රූපේ උපදවා ගන්න තියෙන ආහාර ප්‍රත්‍යතාව තියෙනවා ආහාර ටික තියෙනවා ඒ හින්දා නැවත නැවත ඒ රූපේ උපදවා ගන්න පුළුවන් ආහාර ප්‍රත්‍ය කියනවා අවිද්‍යා කර්ම තණ්හා ටික නැති කළා ආහාර ප්‍රත්‍යයෙන් විතරක් වැඩෙන්න ටික තමයි සෝපදිසෙස නිබ්බාන කියලා කියන්නේ ඔය ආහාර ප්‍රත්‍ය නැති වෙච්ච දවසට අනුපාදා පරිණිරවාණය කියලා කියනවා එතකොට හරි අපිට සරලව මෙන්න මෙහෙම නිකන් අර උපමාව විතරක් හිතාගන්න යම් වෙලාවකදී කණ්ණාඩියට කණ්ණාඩිය ගැන නුවණක් ඇවිල්ලා කණ්ණාඩියට 100න් ගියාම පෙනෙනවා පෙනෙන රූපේ ගනුදෙනු කරනවා හැබැයි ආපහු යනවා ආපහු ඒ රූපේ හැදෙන්න තියෙන කණ්ණාඩිය ගාවට ගියාම ඒ රූපේ පෙනේ කියන තැනක නුවණින් හිටියොත් අපිට කන්නාඩියට වැටෙන ඡායාවේ කිසිම වෙලාවක බැඳුමක් හිටිනවද? බැඳීමක් හිටිනවද? හිටින්න පුළුවන්. දැන් එතකොට යම් වෙලාවක ඒ රූපය හැදෙන්න තියෙන හැදෙන කණ්ණාඩිය ගැන දැනුමක් යම් කිසි කෙනෙකුට නොතිබුණොත් කවදාවත් අර විදියේ රූපයෙන් මනස මුදව ගන්නවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ ඒ වගේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුත් මේ ලෝකයා ඡායා කණ්ණාඩි ඇතුලකින් ඡායාව එක්ක ගනුදෙනු කරලා ඡායාවම සිහි කරගෙන ආපහු ඡායාවම හොයන්න යනවා වගේ තැනකින්මයි ඒ හින්දා එයාට නිදෙන්න මොන විදිහකටවත් තැනක් නැහැ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ පංචපාදන් ස්කන්ධය උදේවැය කියලා කියන්නේ ඔන්න ඔය රූපයකට තියෙන ආහාර ප්‍රත්‍ය කියනවා. රූපයක් පෙනෙනවා කියන තැනට තියෙන ආහාර ප්‍රත්‍ය පෙන්වනවා. ඒ කියන්නේ මේ රූපය කලබුණ ආහාරය නිසා රූපය කියනකොට ඇහැයි මහ භූත ටිකයි පෙන්වනවා. ඇහැයි. මෙතන අවකාශ ධාතුවේ තියෙන රූප කලාප ටිකයි දෙක නිසායි මේ රූපය කියන එක තමයි කනබුන ආහාර නිසා රූපය කියන්නේ. කනබුන ආහාරය නිසා ආහාරي හේතු මේ රූපේ ඵලය. ඵලය හේතුව දෙකම එක නෙමෙයි ආහාරය කියන්නේ මේකම නෙමෙයි. මේ දැන් අපි අපි හිතාගින්න මේක රූපය කියලා හරි කියන දේ රූපේ තමයි. හැබැයි රූපය ආහාරය නිසා. නිසා කෙනෙකුට ආහාර හේතුවක්. මේ ඇහැයි මෙතන තියෙන පංචමහ භූතයි කියන ටික හේතුයි මොකේදද? මේ මේ වර්ණ සතහන වූ රූපෙට. හැබැයි ආහාර ප්‍රත්‍ය රූපේ හැදුනට අපිට පේන්නේ තාම දන්නේ ඇහැ නිසා රුද්‍රාස්තකේ නිසා දැන් ඇහත් රූපය දෙක හැදිලා. ඇහෙන් මේ රූපය හදලා. පේන්නේ ඒ ඇහත් රූපය දෙක හැදුනහම ඊට අනුගතව චක්කු විඥානය උපන්නාම අන්න සින සංගති පසු තුන් දෙනා එකතු වෙනස පේනවා. අන්න ස්පර්ශ ආහාරය වුණාම පේනවා. ඒන්නේ ස්පර්ශ ආහාරය. කබලින්ක ආහාරයෙන් රූපය හැදෙනවා ස්පර්ශ ආහාරයෙන් රූපය පේනවා. පෙනුනහම ඒකට හිතනවා. නාම රූප ආහාර කරගෙන කෝපේ, තිගාන පිටික දැනගන්නවා. දැනගන්නකොට දැන් ආහාරපත්තින් කියනවා. ආහාර නිරෝධයෙන් ස්කන්ධය නිරුද්ධයි කියලා කියන්නේ කා කාහබුර ආහාර නැතිව රූපේ නැතිව මේ ඇහැ සූත්‍රාස්තක මට්ටමේ රූප කලාප ටිකක් වෙන් වෙනකොට මේ හැඩේම නැති වෙනවා. ඒ රූපේ නැති වෙච්ච හින්දා ස්පර්ශය නැති. ඇහත් රූපයක් දෙක නැති වුණොත් හිත පේන්න පුළුවන්. එතකොට ඇහත් රූපයක් දෙක නැති වුණොත් ස්පර්ශය නැති කිරිස පේන්නේ. පේන්නේ නැහැ. කියන එක නැති වුණොත් දැනගන්න එක නැති එතකොට මේ ආහාරය නිසා හටගන්න ස්කන්ධ ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා නොදන්නකොට අවිද්‍යාව මොකද කරන්නේ දැකපු දේ තියෙනවා කියලා අපි සීකරගන්න. මේ ආහාර ප්‍රශ්න දකින්නකොට මේ ඇහැයි සුද්ධාස්තක මට්ටමේ රූප කලාපයි තමයි නිබඳු සතහනකට ආහාර කියලා දන්නේ නැත්තම් ආහාරය රූපය දෙක එකයි කියලා අපි හිතන්නේ. කන්නාඩියයි මේ කන්නාඩියේ උපවත්කම හිඳයි මේ ඡායාව වැටුනේ කන්නාඩියයි ඡායාවයි දෙකක් කියලා දන්නේ නැත්තම් අපි හිතාගෙන ඉන්නේ මේ පේන එක තමයි මෙතන කියන්නේ කියලා. එයාට ඉස්සෙල්ලා නුවණක් එන්න ඕනේ මොකද්ද? කන්නාඩියයි ඡායාවයි කියන්නේ දෙකක් කියන එක. එතකොට තමයි කණ්ණාඩිය ගාවට ගිය නිසා කණ්ණාඩිය කියන එක තියෙන එක. කණ්ණාඩිය කියන එක ආහාරය මොකේද ඒක ඇතුලේ ගතුණු රූපෙට. කණ්ණාඩිය ඇතුලේ පෙනෙන අපි පෙනෙනවනේ රූපය. දැන් කණ්ණාඩිය ගාවට ගියාම අපිට රූපයක් පේනවා. අපිට පෙනෙන රූපය ආහාර ප්‍රත්‍යයයි. ආහාර ප්‍රත්‍ය මොකද්ද? කණ්ණාඩිය ආහාරයි කන්නාඩි ආහාරයි රූපය ඒක ඇතුළට වැටලා තියෙන උපාදාය රූපේ. ආහාර පක්ෂෙන් තමයි මේ රූපේ දැන් තියෙන්නේ. ඒතර මහ භූත ටික කන්නාඩි උපවත්කම නැත්නම් ඒ වගේම ඒක උපයක් පෙන්වන්න පුළුවන් බාහිර මහ භූත ටිකට අවකාශ ධාතු අවකාශ තියෙන බාහිර මහ භූත රූපක රූපයක් ඇති ඒ කන්නාඩි කරට ආවේ නැත්නම් ඒත් වෙන එකක් තියෙනවා. කණ්ණාඩියයි බාහිර පංචමහ භූතයි කියන දෙක තමයි ආහාර කණ්ණාඩිය ඇතුලේ වැටිච්ච ඡායාව. ආහාර ප්‍රත්‍ය තමයි රූපය. ආහාර ප්‍රත්‍ය රූපය හැදෙන හින්දා නේද ස්පර්ශ ප්‍රත්‍යෙන් අපිට තේරෙන්නේ. එතකොට නාම රූප ප්‍රත්‍යෙන් ඔන්න ඒක විස්තර දැනගන්න. රූපට ආහාර ප්‍රත්‍ය නැති වෙනවා කියලා කියන්නේ කණ්ණාඩිය හෝ බිඳුනොත් රූපේ පේනවද? කණ්ණාඩිය තියෙනවා. හැබැයි ඒක ඉස්සරහට වැටුණු. විකාරි වස්තු හරි නැති වුණු. ඒ වෙන්නේ මොකද්ද? ඒ රූපට ආහාරපත් වෙන්නේ නැති වෙනවානේ. රූපට ආහාරය කියනකොට මේ දෙපැත්තම සම්බන්ධ වෙනවා. බාහිර පංචමහ භූතත් අර උපයත් දෙක. ඒක කණ්ණාඩිය වගේ කියන්නකො ඇහි උපය ඇස් ඉදිරිපිටට ආපු මා අර අවකාශ ධාතු ආවරාගෙන හිටපු ගහක් හරි ගලක් හරි රූපമിതിය කියලා කියන්නේ කන්නඩි කරට ආපු මේ වස්තුව මේ දෙන්න නිසා මේ හැඩේ පේනවා මම. දැන් මේ හැඩේ කියන්නේ කන්නාඩිය ඇතුළට ගැටිච්ච රූපෙනේ. මේකට කන්නාඩිය මොකද්ද? කන්නාඩිය මොකද්ද? ආහාරය මොකද්ද? මේ ඇහැයි මෙතන තියෙන පංච මහ භූතය. දැන් මේ හැඩේ පංච මහ භූතයි දෙක. දැන් හොඳට තේරුම් ගන්න ඉස්සෙල්ලා මෙතන තියෙනවා කණ්ණාඩියයි ඡායාවයි කියලා දෙකක් තේරුම් ගන්නකො ඉස්සෙල්ලා දෙකක් තියෙනවා. මොකද ඔය දෙකක් තියෙනවා කියන එක තේරුම් නොගත්තොත් ප්‍රශ්නේම තමයි. ගොඩ යන්න බෑ. හරිද? එතකොට ආහාර ප්‍රත්‍ය කියන්නේම ඕකට. රූපේට ආහාරය අපි හොඳට ඉගෙන ගමු ආපහු වෙලා ගියට කමන්නේ කන්නාඩිය දැන් අපිට රූපයක් තියෙනවා දැන් අපිට ඒ රූපෙට ආහාර ප්‍රත්‍ය අපි බලනවා එතකොට ඒ ඒ රූපෙට ආහාර ප්‍රත්‍ය වෙනස් වෙනවා. කණ්ණාඩිය එක වුණාට කණ්ණාඩියට ගැටෙන ඒ රූපේ හැදෙන්න තියෙන ආහාරයේ වෙනස්කම් තියෙනවා නේ. ගහක්ද කණ්ණාඩි ඉස්සරහට ආවේ ඒ ගහක් කියන රූපයක් හදන්න නම් ඒ බඳු ධාතු ටිකක් කණ්ණාඩි ඉස්සරහට ආවොත් කණ්ණාඩිය ඇතුළට වැටෙන රූප වෙන එක. එතකොට ගලක් වගේ එකක් આવුත් වැටෙන රූප වෙන එකක්. හැබැයි ඒ රූපෙට ආහාරපත් වෙනවා. මේ කතා කරන්නේ. රූපේ ආහාර ප්‍රත්‍යයෙන් කියනකොට මේ අපි කතා කරන මේ කය ගැන විතරක් නෙමෙයි. හැම රූපයක්. ඒ රණ මේ ස්කන්ධේ බුද්ධිය කියන්නේ ඒක. එතකොට හරි දැන් අපි බලමු කණ්ණාඩියට රූපයක් වටුනහම ආහාර ප්‍රත්‍යය. දැන් මොකද අපිට ඒක අවශ්‍ය වෙන්නේ අපි ගනුදෙනු කරන්න හැම වෙලෙම කණ්ණාඩියට වැටුණු රූපෙ නිසා. ප්‍රශ්නය තමයි ඕනේ. ඒ නිසා එතකොට ඔන්න කණ්ණාඩිය වගේ තමයි අපි උපමාව තියා ගන්නවා ඉදිරියෙන් තියෙන යමක් ප්‍රතිබිම්බයක් මවන්න පුළුවන් උපයක් තියෙනවා කණ්ණාඩිය. නේ? ඒක තමයි කණ්ණාඩිය වගේ තමයි අපේ ඇහැ. හැම වෙලාවෙම අවකාශ ධාතු අවරාගෙන රාශි වෙලා තියෙන පඨවිරා පෝතේජෝ වායෝ කියන මහ භූත ටික අවකාශ ධාතු රාශි වෙලා තියෙන රූප මිතියක් තමයි කණ්ණාඩිය ඉස්සරහට එන්නේ. ඒ දෙන්න නිසා ඒ දෙන්න තමයි ආහාර ප්‍රත්‍ය කියනකොට දෙපැත්තම තියෙනවා. රූපයකට ආහාරය ගත්තාම ආහාර ආහාරය කියන්නේ ඕජත්තමක රූප කලපන් ආහාර කියාහාර. ඕජා වට වෙනකොට ඇති රූප කලාප. මේ ඇහැ කියන ප්‍රසාදි හදන්න රූප කලාප තියෙනවා. මේ රූපය පිළිඹු ගන්න තියෙන රූප කලාප තියෙනවා. එතකොට මේ රූප අපිට රූපයක්ම වඩ මේ දෙපැත්තම උදව් වෙලා තියෙනවා. මේ දෙපැත්තම ආහාර සත්‍ය තියෙනවා රූපයකට. එතකොට කණ්ණාඩියයි පංචමහ භූත රූපමි කියයි දෙක නිසා ඡායාවක් ඇතිවෙනවා. දැන් කණ්ණාඩියේ ඡායාවයි දෙක. හරිනේ. දැන් මේ රූපമിതി ආහාර ප්‍රත්‍යයෙන් තියෙන. එහෙම වැටුණු හිඳයි ඒ රූපේ කණ්ණාඩිය අපිට පේන්නේ. ඒ හිඳයි මේ මගේ මූණ මූණ ලස්සනයි කියලා දැනගන්න. ඒ මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් දැනගන්නේ නාම රූප ප්‍රත්‍යය. කන්නටි වැටුණු රූපේ ආහාර ප්‍රත්‍යය. හරිනේ. ඕකේ ඇත්ත තමයි ආහාරය නිරුද්ධ වෙනකොටම කන්නාඩියේ වීදුරුව හෝ විදුනෝ. මේ රූපෙට තියෙන ආහාර ප්‍රත්‍ය තමයි නැති වෙන්නේ. රූපෙට තියෙන ආහාරය විදින. එහෙම නැත්නම් එහෙම කන්නාඩිය තියෙද්දි අර පංචමහ භූත කංගාලි ඉස්සරහට පංච මහ භූත මේ හැදේ නෙමෙයි පංච මහ භූත ටික විසිරුණොත් වහකට ගියොත් මේ රූපේ නැති වෙනවා රූපේ නැති වෙනකොට විඥානයේ ස්පර්ශයට පවතින කර හිත පේන්නේ නැති නාම රූප දෙක නැති වෙනකොට දැනගන්න එක නැති ආහාර නිරෝධයෙන් ස්කන්ධය නිරුද්ධයි යම් කිසි කෙනෙක් දකින් නැත්නම් මේ රූපේ ආහාර ප්‍රත්‍ය ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හැදුනේ. හැබැයි ආහාරය නැතිව රූපේ නැති වෙනවා කියලා දකින් නැත්නම් අවිද්‍යාව නිසා මෙයා මේ දැකපු දේ තියෙනවා කියන තැනක තමයි හිතෙන්නේ. මොකද මේ දෙනුම දේ ආහාරයි ඔක්කොම එකයි වගේ තැනක තමයි යාට තේරෙන්නේ. එයා මේකට ආහාරපත්ති දන්නේ නැත්තම් පේන දේ තියෙනවා වගේ දැනගෙන තමයි දැන්නේ පේන දේ මට තියෙනවා වගේ දැනගෙන තමයි තියෙන්නේ. ඒකයි ඇහැ නොදන්නේ නොදකින්නේ රූපය නොදන්නේ නොදකින්නේ චක්කු විඥානේ නොදන්නේ නොදකින්නේ එහි ඇලෙනවා බැඳෙනවා රැවටෙනවා කියලා කියන්නේ ඕක. අපි බලමු ඒක තමයි මේ කරගෙන යන්නේ අහගෙන ඉන්න. ඒක දැනගත්තාම හරිද කියන එක අපි බලමු. මේ දැනගන්න වෙන ටික ටික ඒක තමයි. එතකොට දැන් දැනගන්න ඇහැ දැනගන්න රූපය දැනගන්නවා කියලා කියන්නේ ඇහැ කියන්නේ මේ බඳු ඔකවත් එකක්. රූපය කියලා කියන්නේ මෙන්න මේ ඇහැ උදව්වෙන් සුද්ධ අෂ්ටක උදව්වෙන් නැත්තම් මේ ආහාර ප්‍රත්‍යයෙන් හැදිච්ච එකක්. රූපය. එතකොට දැන් ඔන්න මට මේ වස්තුව පේනවා. කියන්නකො. කන්නාඩිය වගේ තමයි මේ චක්කු ප්‍රසාරය. හරිද? චක්කු ප්‍රසාදය. උපවත්. කන්නාඩි ඉස්සරහට ආපු වස්තු වගේ තමයි අවකාශ ධාතු අවරාගන රාශීච්ච පටිඝාතෝ තේජෝ වායෝ කියන රූප මිතිය. යථා භූත ස්වභාවය. ඒ මහ භූත රූප මිතියයි මේ ඇහැයි දෙක නිසා මෙබඳු හැඩයක් පේන. දැන් මේ පේන රූපය ආහාර ප්‍රත්‍යයෙන් තියෙනවා. මේ රූපයේ කණ්ණාඩිය බිඳුනක් මේ චක්කු ප්‍රසාදයේ බිඳුනක් රූපේ මේ වෙද්දු රූපයක් තියෙනවා. රූපිත ආහාරපත් නැහැ. ඇහැ තියෙනවා. හැබැයි මේ වගේ රූපයක් හදන්න පුළුවන් පංච මහ භූත ටික මේ ඇස ඉදිරියට ආවේ නැත්තම් ඒත් මේ වගේ රූපයක්. ඔන්න දැන් මෙහෙම පේනකොට කණ්ණාඩියයි රූපයයි දෙක ඉස්සල වෙන් කරගන්න. දැන් මේ පේන දෙයමයි තියෙන්නේ කියලා කණ්ණාඩියයි ඡායාවයි දෙක එකක් කොට ගන්න එපා. අපිට මේ ප්‍රශ්නේ තියෙන උතන. අපි හිතාගෙන ඉන්නේ කණ්ණාඩියයි ඡායාවයි දෙකම එකයි කියලානේ. එතකොට තියෙන එකම පේනවා, පේන එකම තියෙනවා වගේ තැනකින් තමයි තියෙන්නේ. අපිට ස්කන්ධයන්ගේ විදිය ගෑන කියලා කියන්නේ ඒකයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධයේ විදිය ගෑන උදන අවුරුදු 100ක් ජීවත් වුණ තිස් ජීවිතයක්. පංච උපාදාස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැනගෙන එකම එක දවසක් ජීවත් වෙනවා වටිනවා කියනකොට හිතන්නකො කොච්චරද කියන්නේ. ඈ මේක මොනතරම් වටිනා බරකාර තැනක්ද කියන්නේ. මේ කතා කරන දෙය ඉස්සෙල්ලා අපි කණ්ණාඩියයි කණ්ණාඩිය ඇතුළේ ඇති වෙන ඡායාවයි දෙක පෙනෙනවා දැනගන්නවා කියන ටික නාම ධර්ම ටිකේ කියන්නේ. කණ්ණාඩියයි ඡායාවයි දෙක ඉස්සෙල්ලා තෝරගමු. ඒ කියන්නේ යථා භූත ස්වභාවයයි උපාදාය රූපයි. කන්නාඩිය කියලා කියනකොට මහ භූත. මහ භූත ටික. උපාදාය රූප කියනොත් මේ පේනදි. ඈ හරි. එතකොට දැන් ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්නවා මොකද්ද? කන්නාඩියයි ඡායාවයි කියනකොට දෙකම රූප. කන්නාඩිය රූපය, ඡායාව රූපය. නමුත් ඡායාවට කන්නාඩිය හේතුවක් වෙනවා. හේතුවක් ඵලයක් උතන තියෙන රූප වුණාට. ඒ වගේ මහ භූත රූපයක්, උපාදාය රූපයේ රූපයක් රූපයක්. ඒ වුණාට මහ භූත රූපී හේතු උපාදාය රූපේ ප්‍රත්‍යය. හරිද? මහ භූත රූප ඒ දෙකම රූප වුණාට දෙක එක නෙමෙයි. ඒ වගේ හරි. දැන් කංගාලිය වගේ තමයි මොකද්ද? හරි. කංගාලියට කැන්ටිපල් රූප වැටෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ මම දැක්කත් නැතත් අපි දැක්කත් නැතත් කන්නාඩි ඉස්සරහට යම් වස්තුවක් ගිහිල්ලා තිබුණොත් ඡායාවක් කරලා තියෙද නැද්ද? අපි එක්ක කන්නාඩි දිහා අපි දැන් බාහිර වස්තු ගැන දන්නේ අපිට බලන්න පුළුවන්කම තියෙන කන්නාඩි දිහා විතරමයි කියලා හිතන්නකො. එතකොට බාහිර වස්තු අපිට කවදාවත් හම්බ වෙනවද? දන්නවද නැහැ. මෙහෙම මෙහෙම වස්තු ඇති කියලා දන්නේ අපි කන්නාඩි දිහා දැක්ක දකින ඡායාව. නේද? එතකොට ඒ වගේ ඔන්න දැන් කන්නාඩිය කියන එක හැබැයි කන්නාඩියට ඡායාවක් වැටෙන්න නම් මොනවා හරි බාහිර වස්තුවක් ඉස්සරහට පංචමහ භූත වස්තුවක් එන්න ඕනේ. ඒ වගේ ඇස් ඉදිරි පිටට පට ව්‍යාපෝ තේජෝ වායෝ කියනක දැන් මේ මහ භූත ටිකේ හැඩ නැහැ. පටවිය දිග රවුම් හතරක් මහ භූත මේ තද ගතියක් තියෙනවා. රවුම් දිග හතරක් ආපෝ වායෝ තේජෝ තියෙනවා. රවුම් දිග හතරක් අවකාශයක් තියෙනවා. කන්නාඩි දෙන්නත් එනවා. එතකොට පට ව්‍යාපෝ තේජෝ වායෝ අවකාශ කියන අෂ්ටමක රූප කලාප අවකාශයේ ධාතුවේ රාශිවිච්ච රූපමය කියලා කණ්ණාඩි ඉස්සරහට එනවා අෂ්ටමක රූප කලාප රාශිවිච්ච රූපමය කියලා කණ්ණාඩි ඉස්සරහට එනවා කණ්ණාඩියයි අෂ්ටමක රූප කලාප රාශිවිච්ච රූපමිතියයි දෙක නිසා පේනවා හැදේ දැන් හොඳට පැහැදිලි සුපැහැදිලි රූපයක් ඇතිවෙනවා හැබැයි අපි දැක්කත් නැතත් කණ්ණාඩි දැන් හැදිලා මේ ඇහි ස්වභාවය තමයි ඉදිරියෙන් එන රූපයක් හදන. රූපයක් හදන්න පුළුවන්කම අවකාශ ධාතුව තුල රාශි වෙච්ච මහ භූත ටිකේ මොනවා හරි හැඩයක් තියෙනවා. ඒක රාශි වෙච්ච හැඩයක් තියෙනවා. නේද? එතකොට අෂ්ටමක රූප කලාප අවකාශ ධාතු තුල රාශි වෙච්ච අෂ්ටමක රූප කලාප ටිකක් ශක්ති ප්‍රසාදයේ නම් කණ්ණාඩියක් දෙක නිසා රූපයක් හැදෙලා තියෙනවා. ඔන්න දැන් මේ රූපික ආහාර ප්‍රත්‍යය. ඒ ඇහත් රූපියත් දෙක රූපය ඇහැ නිසා රූපය හැදුනහම අස්තමක රූප කලාප උදව් කරගෙන ඇහැ නිසා රූපයක් හැදුනහම ඒ ඇහත් රූපියත් දෙක තියෙන තැටි චක්කු විඥානේ දැක්කා. අන්න එතකොට දැන් මේ හැඩේ පේනවා. දැන් මේ රූපේ පේන්නේ කණ්ණාඩිය ඇතුලේ මේ රූපේ තියෙන. මේ පේන රූපේ. මේ පේනවා දැන් කණ්ණාඩිය ඇතුලේ. ඒක ලගන්නේ. මේ රූපෙට ආහාර ප්‍රත්‍යයයි. මේ ඇහැයි අවකාශ ධාතුව රාශිය වල තියෙන අෂ්ටමක රූප කලාපයි කියන දෙක තමයි රූපයට හේතු ප්‍රත්‍යය. මේ රූපයේ තිබුණ එකක් නෙමෙයි අභිනවයෙන් උපද්දවාගත් එකක්. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ. එබඳු ඇහත් රූපය දෙක ගැටලයි චක්කු විඥානය උපන්නේ. දැන් පේනවා. මේ රූපෙට හිතන රාම ධර්ම දෙක නිසා උපුල් මහත්ය කියලා දැනගන්න. දැන් දැනගත්ත ප්‍රශ්නයක් නැහැ. දැන් පොළවේ තියාගෙන තමයි ඔක්කොම මේ ටික කරලා තියෙනවා. අතට අතේ පයි ගාවගෙනවත් මුකුත් නැහැ පොළවේ තියාගෙන. ආ උපුල් මහත්තයා කොහොමද කොහෙද ගියේ කවද්ද දැන් ඔබතුමා වැඩ කරන්න කොහෙද දැන් ඔය කතා කරන පිස්සි ප්‍රශ්නයක් නෑ අර කන්නඩි ඡායාව දිහා බලලා හැබැයි මට නුවණයි. මේ රූපී ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් පෙනෙන්නේ නාම රූප ප්‍රත්‍ය දැනගත්තේ කියන නෝනේ මම කතා කරන්නේ. උන්වහන්සේ කොහොමද ඔබතුමා දැන් කල් වෙලා ඉතින් ප්‍රශ්න මහතයින කොහොමද දැන් අම්මලා කොහොමද මහත්තයෙක් කතා කරන්නේ ගැටුව නැහැ මම චුට්ටක් ප්‍රශ්නයක්. ඔයන්න හැබැයි මම දන්නවා මේ ඇහැහකට ගත්තේ මේ ඇස් ඉදිරි පිටින් අවකාශ ධාතුව තුල රාශියල තියෙන අෂ්ටමක රූපකලාප මිතිය ගියොත් රූපේ දිනවා. ස්පර්ශය නැති වෙනකොට පේන දේ නැති වෙනවා. නාම රූප දෙකම නැති වෙනකොට දැනගෙන නිරුද්ධමයි කියලා දාන්න. දැන් ආහාර නිරුද්ධ නිරුද්ධ. දැන් මෙහෙම කෙනෙක් දැකපු දේ තියෙනවා කියලා නුවණක් නැහැ. හැබැයි මට නුවණයි ආහාර ප්‍රත්‍යේ. ආපහු මේ ඇස් ඉදිරි පිටට මං උපුල් මහත්තයා කියලා හිතපු විදිහේ දැකපු විදිහේ රූපයක් හැදෙන්න තියෙන අවකාශ ධාතු අවරාණතිනී අෂ්ටමක රූප කලාප මිත්‍ය සිසිල පිටාවුත් ආයත් මේ බඳු රූපයක් හැදී. ආයත් ස්පර්ශයෙන් පෙනේ. ආයත් ආම රූපනික කොමහකේට දැනගත්ත හැකි. කියලා දානවා. එදාට කතා බහ කිව්වේ ආහාර නිරුද්ධ නිරුද්ධ. මම දිව තියාගෙන පරිහරණය කරනවා මනසට ගන්නෑ දකිනවා. අන්න තණ්හාව නැහැ. අන්න උපාදාන කරගෙන නැහැ. එයා පොළවේ තියාගෙන බිම තියාගෙන පරිහරණය කරන අතේ පය ගැල්ලා. තේරෙනවද? එතකොට The talk was interrupted here due to the length of the talk. The second part is hosted as the next track for your convenience of listening. ඈ